මොකද්ද මෛත්‍රී චේතෝ විමුක්තියේ දැන් අර කට්ටියත් වඩනවා මෛත්‍රී චේතෝ විමුක්තිය ඈ. එයාලත් වඩනවා ප්‍රඥා දුර්වල කරන නියුන් ප්‍රහාණය කරමින් වඩනවා. දැන් බුදුරණවහන්සේ ওই ප්‍රශ්න දැන් මොකද බුදුරණවහන්සේ අලුත් දෙයක් කිව්වේ නෑනේ පින්වතුනි. අපට හිතනවා මේ ලෝකෙට අලුත් දෙයක් පෙන්වනවා කියලා නෑ. ඊතර වීමක් කියලා දුන්නේ. තේරුණාද? බුදුරණවහන්සේ අලුත් දෙයක් ලෝකෙට කියලා දුන්නේ නෑ. ඊතර වීමක් කියලා දුන්නේ. අපට මතක් වෙන අලුත් දෙයක් කියලා දුන්නා කියලා. ඒ කියන්නේ අනිත් අය වෙනස් වෙනස් වූ වෙනම දෙයක් කියලා දුන්න වෙන මොනවද කරන්න කියලා දුන්න නෑ නෑ ඒකම තමයි කියන්න කියලා දුන්නේ වෙන මොකුත් නෙමෙයි. හැබැයි ඒක මත ඉඳලා ඊතර වීමක් කතා කරා. දැන් අර පුප්ප සූත්‍රයෙන් පැහැදිලි ගන්න. අන්‍ය අයත් පංච උපාස්කන්ධය අනිත්‍ය දුක්ඛ ගැන කියලා දෙනවා. බුදුරන් වහන්සේත් ඒකමයි කියලා දෙන්නේ කියන්නේ නේද? එතනින් එහා දෙයක් කියලා දෙන්නේ අලුත් දේවල් කියලා දෙන්නේ අලුත් දේවල්. ඒ කියන්නේ මේ ලෝකේ කතා කරන බලන් උපරිම යාලක් කතා කරානේ. ඉතින් බුදුරන් වහන්සේත් ඒකම තමයි කතා කරන්නේ. වෙන එකක් නෙමෙයි. වෙනසක් තියෙන්නේ මොකද්ද? ඒකනොත් ඊතර වෙන්න කියලා දෙනවා. අන්න ඒකයි වෙනස. ඊතර වීම. අලුත් දෙයක් දෙන්නේ නැහැ. එතකොට මේ විදිහටම අර හතර බ්‍රහ්ම විහරණ ගැනමයි. එයාලා කියන එකමයි කියලා දෙන්නේ. ඒතකොට එයාලවත් කියලා දෙන හතර බ්‍රහ්ම විහරණේ වැඩෙන්නේ නැහැ කියන්නේ ඉතින් නේද? එයාලවත් කියලා දෙන විදිහේ මෛත්‍රී චේතෝ විමුක්ති කතාව නැහැ කියන්නේ ඉතින් කොච්චර හීනයිද නේ? ඒ කියන්නේ ඒ බුදුන් වහන්සේ එතනින් එහාට ඊතර වීමේ කෘත්‍ය ඔන්න පෙන්ලා දෙනවා. ඒකත් එක පෙන්ලා දෙනවා. විවේක විරාග නිරෝධ වසක පරිණාමින් කියන මෙන්න මේ විදිහට අසුර කරමින් වැඩනකොට මොකද වෙන්නේ? අන්න එක තමයි බුත් මේ අලුත් දෙයක් බුදුරන් වහසනා කියන්න දෙයන්නේ ලෝකයා ලෝකයා වැඩන මෛත්‍රිය අර විදිහට බුදුරන් වහන්සේ සත්‍යය කතා කර අයිස් අලුත් බොරුවක් කියල ගන්න අලුත් ගැන බොරුවට වෙන සත්‍යයක් කියල එකක් නෑ බුදුරන් වහන්සේ පෙනෙන සම්පූර්ණ සත්‍යයමයි කතා කරන්න මේක කියනකොට ගොඩක් ගැඹුරුයි තමයි. බුදුන්වහන්සේ ධර්මයේ ගැඹුරුයි තමයි. මේක අර දැන් මේ අපිට මේ ගැඹුරු සූත්‍ර පරයයන එන නිසා අපි මේක දිගට කතා කරන්නේ. ආ මහා සාගරේ යනකොට ක්‍රමානුකූලව බැහැගෙන යන්න තියෙන එක ඇත්ත. අපි මේ මුහුද පේන්නේ නැතුව තියෙනකොට අර නිකන් විරල පේනකොට ගිහිලා උඩින් ගිහලා චොපර් එකකින් පැනනොත් මේ මුහුදක් දැකලත් නැහැ, පීනන දන්නෙත් නැහැ, මුහුද කියලා දැකලත් නැහැ, ලුණු රහක් දන්නෙත් නැහැ. මොකද වෙන්නේ? එහෙමම ගිල්ල මැරෙනවනේ නේ. ඒක හරි සාධාරණයි. නමුත් අපි දැන් මේ ගොඩාක් කතා කරමින් ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මේක යම් කිසි මට්ටමකට අපි හිතන්න ශෛලියක් ඇති වෙලා තියෙන්න ඕනේනේ. මෙච්චර ගැඹුරු පරියායවල් කතා කරන්න පින්වතුනි අපි යම් කිසි මට්ටමකට චින්තනයක් හුරු කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේව කතා කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේක ගහකට කියලා දෙන්නත් බෑනේ වන්න. මට කියලා දෙන්න පුළුවන් ඉන්නේ මේක මේ අහන මේකත් එක්ක පොඩ්ඩක් හරි අනුගත වෙච්ච පිරිසක් එක්කනේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ.